භාවනා කරගෙන යනකොට විවිධාකාර සංඥාවල් මහ වෙනවා. රූප විශේෂයි සංඥා වර්ගයක් පහළ වෙනවා මේ ආලෝකයේ වශයෙන්, තද ගතිය වශයෙන්, එන්න නම් සහැල්ලු ගතිය වශයෙන්, චංචල කම්පන ගතිය වශයෙන්, සත්තු දෝන වශයෙන් විවිධාකාර මතුවෙනවා. මේ මතුවෙන හැම එකක්ම අල්ලාගත්තොත් ඒ ඇතිවන හැම එකකටම කමටහන් සුද්ධ කරන්න ගියොත්, ඒ ඇතිවන හැම එකකටම සැලුනොත්, ඒ කියන්නේ ඒ තරම්ම මේ කයට කැමති කියන එකයි. ඒ තරම මගේ ශරීරයට තියෙන ආශාවයි. ඉතින් මේවා වෙනකොටත් කමන්නේ කමටහන් සුද්ධ කරන්න ඕනේ. නමුත් අරමුණ දිගට පවත්වාගෙන යන්න ඕනේ මොන්නේ කය තියෙන තිබිච්ඡාවයි. නැත්නම් මේ රූප ධර්ම පිළිබඳව ඔච්චරම මේ ස්ථාවරයක් ගන්න නරකයි. කරගෙන යන්න ඕනේ කියන්න කරන්න පුළුවන් එක සද්ධාව කියනවා. ඒකට වීර්යය කියලා කියනවා. ඒකට සතිය කියලා කියනවා. සමාධි ප්‍රඥා රැගෙනවා. නමුත් එනේ එන එකට සැලෙනවා නම් අජෝසිතයක් කරගන්නවා නම් බැස ගැනීමට හේතුවක් කරගන්නවා නම් කවදාකවත් ඉවර කරන්න හම්බ වෙන්නේ නැහැ. අඩු ගානේ රූපේවත් ඉක්මවන්න වෙන්නේ නැහැ. ඒ රූපේ ඉක්මෙවයි කියලා හිතමු. ආනපන නිමිත්තක් ගෙවුනා. කය ඉන්නවා නැතුව දන්නේ නැහැ. කමන්නේ මම ඉස්සරහට යන්න ඕනා කිව්වට පස්සේ වේදනා පිළිබඳව සුඛ වේදනා දුක්ඛ වේදනා අදුක්ඛම වේදනා කියලා මේ වේදනා ඉන්න පටන් අර ගන්නවා ඒක සාමාන්‍යයෙන් භාවනාවේදී පීතිපටි සංවේදී සුඛපටි සංවේදී ආදී වශයෙන් මේ භාවනාවට ලැබෙන ඒ වේදනාව තේරෙන්න පටන් ගන්නවා. ඉතින් ලැබෙන හැම වේදනාවක්ම අර ඇහෙන් රූප බලලා රූපෙට ඇදෙන්නා වාගේ කනට සද්දයක් ඇහිලා ඒකට ඇදෙන්නා වගේ එන හැම වේදනාවක් පාසාම අජෝසිතියක් ගත්තොත් ඒකට බැසගත්තොත් අත්නොමතිකව තීන්දු කළොත් ඒ මනුස්සයාට එන හැම එකකදීම සතිය හෙල්ලුම් කරනවා. සමාධිය හෙල්ලුම් කරනවා. ප්‍රඥාව හෙල්ලුම් කරනවා. මොකද ඉවසා දරා සිටීමේ හැකියාවක් නැහැ. මේක තව සැරයක් එනකම් බලන්නේ තිය හැකියාවක් නැහැ. තාදී ගුණයක් නැහැ. අපන්නක ප්‍රතිපදාවක් අවිරුද්ධ ප්‍රතිපදාවක් නැහැ. මේ නිසා එනේන පුංචි පුංචි හැම වේදනාවකටම නඩු. සුඛ වෙන්න පුළුවන් දුක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් වේදනාවක් නැහැ කියලා නඩු. දැන් මට මොකක් දැනෙන්නේ නැහැ කියලා නඩු. ඉතින් මේක හරහා යන්න ඕනේ. මේ කය පිළිබඳව රූප වශයෙන් සහ නාම වශයෙන් හිත මෝරන්න. තාදි බව මෝරන්න. එහෙම නැත්නම් මේ නොයි ඉවසනා බව මෝරන්න. ඊට පස්සේ තමයි අර කලින් කයිද සංඥාමත් වෙන්න පටන් ගන්නෙ. ඉසරිපුණ ඇවිල්ලා කතා කරනවා දෙයියෝ පේනවා අරක මේක හැම දෙෙම මේ හඳුනා ගැනීම සඳහා අපි තබන ලද සලකුණු රූපක නිදර්ශන ආපහු ඇවිල්ලා අහස් පුරුපු පුරලා යනවා වගේ මල් වෙඩි වගේ එන්න පටන් ගත්තම අපේ හිත කවදාකවත් ඒක අනිත්‍ය සංඥාවෙන් බලන්න බලන්නෙම නිත්‍ය සංඥාවෙන් මොකද මොකක් හරි මේකේ පණිවිඩයක් ඇති. මේකේ මොකක් හරි සුබ නිමිත්තක් ඇති. මේකේ මොකක් හරි අසුබ නිමිත්තක් ඇති කියලා අර එන්න එන හැම සංඥාවම අජෝසිතයක් කරගන්නවා. ඒක නැත්තම් ඒකට බැස ගැනීමක් කරනවා. ඒක මේ මේ උප ဋ ාණය කරනවා. ඉඳගෙන වාඩි වෙන්න. මේ හැම එකකින්ම වෙන්නේ මොකද්ද? අර භාවනාවේ ඉදිරි ගලණය සංඥාවල කෝලන් නිසා වැටෙනවා. ඉතින් භාවනා කරලා ඔය පොත් හරියට ලියලා තියෙනවා මට අරක දැක්ක මේක දැක්කයි කියලා. ඒ දකින්න මොන දෙයක ඇල්ලුවත් ඇල්ලුවා තමයි. ප්‍රමාදයට වැටෙනවා. මේවා නිකන් හුදු ශූන්‍ය දේවල්. මේකේ තියෙන අනිත්‍ය සංඥාව ගන්න තියෙන දේ. නිත්‍ය සංඥාව ගන්න. වැත්තට පස්සේ මේකෙන් අදහස් කරන්නේ මේකයි මේ ඥානයයි මේ නිවනයි මේ අභිඥාවයි මේ ධානයයි කියලා පාටලවල දුන්නාට පස්සේ කවුරුවක්වත් නැහැ මේ තමන්ගේ හීන ලෝකෙන් ඇදලා දාන. ඒ හදාගත්ත වීදුරු මාලිකාවට වෙලා ඉන්නේ. නමුත් මේක තුළ අනිත්‍ය සංඥාව, අසුභ සංඥාව වඩ아가න ඉදිරියට යන්න නම් මේ తాදී ගුණය අවශ්‍යයි. මේ ඔක්කොම මගදී හම්බෙන්නේ නිකන් හොල්මන් ටිකක් විතරයි. මෙවට දිගට අර්ථකතන දීදී මෙව ළඟ ස්ථාවර ගනිමින් නතර වෙන එක තමයි පෘථග්ජන ගුණය. මේක නොසලී ඉදිරියට යන එකයි හදිගුණය කියලා කියන්නේ ඒ නිසා යම් කිසි කෙනෙක් ඒ විදිහට ඒ මතුවෙන පුංචි සංඥාවකින් විශාල කටකතා හදාගෙන කටකතා නෙවෙයි කතා හදාගෙන කතන්දර හදාගෙන හීන ලෝකෙට ගත කරන මේ தත්ත්වේ දිහා බලනකොට අපි මේ කතා sannivedanaya කරනකොට මේ පුංචි වචනයක ව්‍යාකරණයක් වෙනස් වෙච්ච ගමන් කොච්චර වැරදි අදහස් ඇති වෙනවද ඒක නිසා කෙනෙක් මත් කරගන්න ඕන නම් කතාවකින් කෙනෙක් මත් කරගන්න ඕන නම් sannivedana කරා යා හොඳට කල්ලාතෝ සූදානම් කරගත්තොත් මොන බොරුවක් වුණත් ඒ මනසට ඒත්තු ගන්නඳ වට ගන්න තරණ එක සකස් කරන්න පුළුවන්. ඒක තමයි ওই ජනමාධ්‍ය හරහා කෙරෙන්නේ. ওই දෙල්ලම තමයි මිනිස්සුෝ ඒ Tamanට ඕනේ දෙයට නතු කරගන්න. ඉතින් ඒක හරහා යන මිනිස්සයා මේ ජනමාධ්‍ය මොන්න තරම් සායම්බර දුන්නත් දෙන්න තරම් කනව නේද? මේ හොඳටම එක්කින් කියන මේක බරු කියලා. ඒ වුණාට අර විශාල පිරිසක් ඒ පිටිපස්සේ සැදී පැහැදී අදහන ගතියකට එනවා. කවදා හරි මේ සංඥා ස්කන්ධයේදී භාවනා කරනකොට තමයි මතුවෙන සංඥා ස්කන්ධේ තේරුම් ගත්තොත් කවදාහකවත් ඔය වගේ තැන් වලින් මේ සැලෙන ගති ඒකෙන් හිත නරක කරගෙන ගතිය ඉන්නේ. නමුත් මේ වේදනා ස්කන්ධය විඳීම් ශේෂ්ත්‍රයට ගියාම ඒකට අහුවෙනවයි කියලා කියන්නේ කලාකාරයෝ. අපි කියන්නේ సౌందర్యාත්මක හැඟීම් තියෙන මිනිස්සු වේදනා ස්කන්ධයට අවු මේ sannivedanaya කරන එහෙම නැත්නම් මේ පිරිසත් එක්ක කටයුතු කරන sannivedanatan පැත්තෝ සංඥා ස්කන්ධයේදී අවු වෙනවා. එහෙම නැත්නම් මේ ලෝකේ සදාචාර කරන්න ඕනේ, හරියට පිළිවෙලට හදන්න ඕනේ කියලා මේ සකස් කරන්න ඕනේ කට්ටිය සංස්කාර ස්කන්ධයේදී අවු වෙනවා. ඒ නිසා හැම කෙනාම තුනේම අවු වෙන්නේ. Taman genawu චරිතවල හැටියට సౌందర్యාත්මක මිනිසයා පටන් ගන්නකොටම දෙන වේදනාවෙදීම මත් කරගන්න පුළුවන්. සංඥා විතරේ ටිකක් ගැඹුරුයි. sannivedanaya සම්බන්ධව තියෙන ඇත්තෝ ගණන්කාරයෝ, චිත්‍රකාරයෝ, චිත්‍රවලටදී ඉවහරා sannivedana කතා කරනකොට සංඥා ස්කන්ධයදී අහුවෙනවා. ඒක මේක සකස් කරන්න ලෝක සදාචාර කරන්න ඕන බෞද්ධ රාජ්‍යයක් හදා ගන්න ඕන සීල බෞද්ධ එකතු වෙන්න ඕන ඔය එක එක ආකාර කරන කට්ටිය සංස්කාර ස්කන්ධයදී අහුවෙන. ඒක නිසා මේවා බොරුවල්වල් තුනක් වගේ අපි යන ආධ්‍යාත්මික ගමනේ. ඒවා මග ආරවගෙන යන්න දැන් තිබුණ නැති වුණොත් මුඩි වැටෙනවා. ඉතින් ඒක අටුවාචාරින් වහන්සේලා සඳහන් කරන දේ වැටෙන්නේ ඉතාමත් පිංවන්තියෝ කියලා. හොඳට භාවනා කරපියත්. භාවනාවේ හොඳට සති සමාධිය තියෙන නැත්නම් තමයි මේවට වැටෙන්නේ. මොකද ඊගුණාව සංසාර පුරුදු අනුව ඒ ශේෂ්ත්‍රයට යනකොටම එයා ඒකට ඇදිලා යනවා. ඇදලා ගියාට පස්සේ තේරෙන්නේ මේ සංඥාවක මේ හිතට ආපු මනෝවිකාරක සිතලුවක මේ පැටලිලා ඉන්න එක බව දන්නේ එයාට තියෙන කලාතුරකින් හම්බෙච්ච දෙයක් කියලා කාබිරමණය කරනවා අජෝසනය කරනවා උප ဋ ාණය කරනවා කරපු ගමන් Taman ඒක අල්ලනකොට ඒක Taman ඒකට Taman අහු වෙනවා ඇයිතනක භාවනාවේ ලකෝ දියුණුවක් අන්තිමට ලොකු සාමණේරසේ පොතේ ලියලා තියෙන එක ගුරුවරයාට කිව්වට පස්සේ ගුරුවරයා කිව්වොත් ඕක දිගේ යන්න එපා ඕක මේ මේ මේ අමාරු වැටෙන තනක් කියලා කිව්වොත් එහෙම ගුරුරයා කියන්නේ මේ ඊර්ෂ්‍යාවෙන් කියන්නේ මම මේක අත්දකින්න නැතුව මට තරම් ලස්සට හම්බෙලා නැහැ මෙච්චර භාවනාවක් හම්බෙච්ච එක මොකටද අතහරින්නේ කියලා ගුරුරයා සැක කරනවා. මේ තරම් මේකට කාන්තිමත් ගතියක් නිකාන්තියක් ඇති වෙනවා. සංඥාවට අහු වෙන කෙනත් කට උල් කර කර කියන අරක දැක්කා මේක දැක්කා ඉතින් ගුරුවරයා කියනවා පිස්සුද ඕක පැත්තකට දාලා භාවනා කරපන්. ඒ පන්සිංශේ භාවනා කරද්දී ඉස්රටින් ආපු ඇමරිකාවෙන් ආපු ප්‍රොෆෙසර් කෙනෙක්. හම්බෙලා කතා කරද්දී වෙලේ යා කමඨා සුද්ධ කරනකොට පටන් අරගෙන කිව්වලු ක්‍රමයෙන් ණයාරිනවා කියලා යුනිවර්සිටි එක අපි කියන්නේ. මම ඉන්නේ ආවල් විශ්වවිද්‍යාලයේ මම මේ විෂයට දක්ෂයි. මෙහිමයි මේ මම මෙතෙන් ආවේ. අපේ අම්මලා තාත්තලා ඉතර යමක් කමක් කරගන්න පුළුවන් කට්ටිය නෙවෙයි කියලා. ඉතින් මෙහා පුරාජීරෝ කියනවලු කියනවලු කියන ඔක කියනකොට සාමාන්‍ය සායලට වෙන්නේ නින්ද යනවා. කමඨාන් සුද්ධ කරනකොට අය මේකේ ඉවරයක් නැහැනේ. කියන්නේ පුරාජීරෝමයි. ඉතින් ඊට පස්සේ ඇහෙනකොට මේ ඇහුවට පස්සේ මෙයා විස්තරේ කිව්වට පස්සේ කිව්වලු මේක දැක්කේ පිම්බෙන වෙලාවේද හැකිලෙන වෙලාවේද කියලා. මම මේ මේ කල්පනා වුණේ තමයි පිම්බීම තියෙන වෙලාවේද හැකිනේ. අර මිනිස්සයා එතකොට ඇමරිකාවට රවුමක් ගිහිල්ලා ඇවිල්ලා තියෙනවා. ඒකලා කට ඇද කළ ගොළු යකෝ යෝගාවචරේ කියන්නේ. එච්චරයි මට කියන්න තියෙන්නේ. ඒ නිසා අපිට කතා කරන්න වෙලාවක් හම්බුනොත් මොන සමිතියකද අපි වට්ටන්දරේ පුළුවන් තරම් අදිනවා. කමඨාන් සුද්ධ කෙරිල්ලත් ලීලයි කමලයි චම්පයි රේකයි බානුමති නයනයි සඳ ලේකයි දීගෙන යෑමට එනලින්ද මේකයි මේලින්ද ළඟ නිතරම අවිවේකයි කියලා කොච්චරවක්වත් ඔය ලීලයි චම්පයි කමලයි රේකයි තමයි. කාටවත් තේරෙන්නේ මේවා හරහා ගිහිල්ලා මේ වෙලාවේදී මූල කර්මත්තානේ කොහොමද පේන්නේ කියලා කියන එක හරිම නීරසයි. දූතක බබුණ වාගේ. යුත ගමන ගැන කතා කරන්නේ නැහැ. ලීලා කමලයි තමයි. ඉතින් බලන්න මේ අවුල දෙවන්නේගෙන් උපදේශ නැතුව මේක කපාගෙන ඉදිරියට යනකොට මොන තරම් මොන තරම් තමයි රුචර්චකම් පාවා දෙන්න වෙනවා කියලා. මොන තරම් අපි මේ තමා විසින් කුචු කවාගෙන hina වෙන ගති. එහෙම නැත්නම් මේ අපි දකින හීන ලෝකේ. අපි ඉන්න මේ පොඩි එකාගේ මනාපය වගේ කරගෙන යන දේවල් පිළිබඳව හාස්‍යයෙන් බලන්න වෙනවා. මේකේ තියෙන පුස්ස බලන්න වෙනවා කියලා. මේක නොවුනොත් මේ එක තැනක් ඇතිනේ මුළු සංසාරෙටම කොක්ක වදින්න. මේක පුංචි ක්ලේශයක් ඇති සම්පූර්ණ සංසාරට ලේසවලු. ඉතින් මේ වගේ චිත්තක්ෂණ ලක්ෂ කෙල කෝටි වාරයක්. මූල කර්මත්තානේ නාමයෙන්, සතියේ නාමයෙන්, සාදී ගුණේ නාමයෙන්, උපේක්ෂාවේ නාමයෙන්, අප්‍රමාදේ නාමයෙන්, උදේකලා භවේ නාමයෙන්, විවේකේ නාමයෙන්, එහෙම නැත්නම් විස්රාම් භවේ නාමයෙන් මෙව්වා කෙරේ දැක්කට නොදැක්කාසේ ඇහුණට නෑ වුණාසේ. දැනුණට නොදැනුණාසේ. මේව ගණන් ගන්න දෙයක් නෑ. මේවා ළමා කතා පමණයි කියලා හරහා යන තැනට එනකොට කොච්චර භවනා කළා කියන්න වේද කියලා. ඉතින් ඒ වගේ දෙයක් තියා සරුවච්චන්හන්සේ බලනකොට උන්වහන්සේ කොච්චර කරුණාවක් පහළ වෙනවද? ඒ මිනිස්සු කොච්චරක ලන්ද තමයි යදින්නේ. කැලේ තමයි යදින්නේ. මේ පෙත තියෙනවා. පෙත නීරසයි. පෙත ඒකාකාරී. පෙත නිදිමතයි. පිට තනි වුණා වගේ. පාළු වුණා වගේ. මේ සර්වඥාන්ස කියන ඔබට මනාපයක් ආව නම් මතක තියාගන්න තණ්හාව එහෙනම් අපායයි. සංසාරේ. මේ නීරසකම හරහා තමයි මධ්‍යම ප්‍රතිපදාව වැටෙන්නේ. ඉතින් මධ්‍යම ප්‍රතිපදාව එනකොටම යෝගාවචරය විහිම් මේකට නුරුස්නා ගති පාල කරන මහා පාළුයි මහා කම්මැලි මහා මුස්පෙන්ති මහා එපා කරන සුළුයි කියලා ගුරුරෙක් දාලා යනවා කර්මස්ථානයක් දාලා යනවා භාවනා මධ්‍යස්ථානයක් දාලා යනවා. ඉතින් මේ දෙක දැක්කට පස්සේ මේ තමයි ලෝකයාගේ ස්වභාවය. Taman අහන දකින විදින සෑම දෙයක්ම අල්ලගන්න. අල්ලගන්න විතරක් නෙවෙයි ආයෙවට අහු වෙනවා. අහුනාට පස්සේ ඉතින් වලිගේ අල්ලන්න හදන බල්ලෙක් වගේ වටේ කරකැවෙනවා. ඉතින් අනන්තය දක්වා ගමනක් නැහැ.